අධික දීපේ පළමුවෙනි දේශනාව. රූප දෙකක් තමයි මේ විද්‍යේ දුක දෝෂණය ඉඳලා. මේ සිතිවිලියක් පිළිබඳ මේ කාරණා ඉගෙනීම බැහැර අපට ජීවිතේ විෂයාකාරයේ සංවිධානය කරලා පාලනය කරලා අපට යොමනා දැනට යොමු කරගන්න වෙන මොනම සහයක් ගන්න දෙන්නේ නැහැ ජීවිතය පාලනය කරන සිතු අත්ේ මොකද්ද කොහොමද ඒක වැඩ කරන්නේ කාර්ය ස්වરૂපය මොකදන්නේ ඒක දැනගැනීම තමයි මේ විද්‍යා විද්‍යාව කියලා කතාව. ඔකට මේ විද්‍යාවේ ඉතාම ඝන හරියට මධ්‍යස්ථාදී ඉතාම සියුම් හරියට. ඒකට මේ ඝන හරිය සාමාන්‍යයෙන් ඔය බෞද්ධයන් වශයෙන් කවුරුත් එක්තරා ප්‍රමාණයක ඇතුළත් වෙනවා මේක ගොරෝසු ධනhari. නම් ඒකෙන් පාලනය කරන්න බෑ. ඒකෙන් පාලනය වෙන ප්‍රමාණයක් පාලනය වෙනවා ඇති. නමුත් මේ මේ මේ ධනත මේ ධනත මේ විදිහට කියලා මේ ධන ගැනීම පාලනය කිරීමට උදව්වක් නෑ. මේකේ තර ප්‍රමාණය අර පැවතුම් වශයෙන් හතක් වෙන පහළනේ සමන්ත පූජෙන්න ප්‍රයෝජන දෙනවා. නමුත් මේ විදිහේ මානසික මට්ටමක බලනකොට ඒවා මේ මේ ආයත බොහොම සහල් වැඩි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා. මෙයාගේ සිතිවිලි වලදීන ප්‍රමාණය හැටියට ඒවා අල්ල ගන්න ප්‍රමාණය ධර්ම පිළිවෙල. ඒ කියන්නේ බෞද්ධ ශාස්ත්‍රයේ පිළින් දෙන්න විද්‍යාවිත සියුම්යන් තමයි ඒකට අවශ්‍ය. ඒකම දැනගත්ත ප්‍රමද විද්‍යාවේ සම්පූර්ණත්වය මේ අද සූත්‍රයේ කුලදී ඒකේ කියන අපිට කියනවා සුපිරි කායයි අධිකාරන්නේ එක තමයි අද මේ මේවට අපි උදව් කරගත්තේ. ඒකට කියන්නේ අධික සූත්‍රයේ කියන මේක නිදාද මේ නිදාදේ හන්ද ඒ අධිපති කියන්නේ තරහ බ්‍රාහ්මණ තරුණයි. මෙයා තරහ බ්‍රාහ්මණයේ බෝල. ඒ සූත්‍රයේ මොකද? මේක නිදාරය කියනවා තරහ වැඩක කරසක්. මොකද්ද මේ? භාවරි කියන බ්‍රාහ්මණ. ආ, දැන් ඉන්දු සමේ හැටියට එයා සිත දියුණු කරන්නේ සිද්ධියේ එයා ඒ අන්තිම එක්තරා ප්‍රමාණයක් දියුණු කරගෙන එයා එක්තරා ගම්පීරේ ගංගා තීරේ ඉඳලා හැරිලා එයා කල්පනා කළා මේ යාදයක් කියන්නේ මේ දානයක් ඉතින් මේ දානේ එයා සම්පූර්ණ කළා ඒක එයා විෂය හැටියේ ගානෙ දුන්නා. ඒ වීම වරුවට පස්සේ එයා ළඟ මොනම දෙයක්වත් ඉතුරු නැහැ. ඔක්කොම ගියා. දෙන්නේ කියන යමක් නෑ ආවා. ඊළඟේ හරි මේ වාදන තියෙන ඒ දෙකෙන් දැලිතර යන්නේ. ඔයාට තුනේ අවබෝධයක් ආවා මෙයා ගානේ නායකයන් ආරම්භය හැටියට එයාටත් යමක් ලබා හරිය මෙයාට කිව්වා මං ආවේ මොකක්ද ඉල්ලගන්නයි මම බොහොම දුකී කෙනෙක් අත වගේ මෙයාගේ විලාසයේ ඉන්දියක් සත්‍යයක් තියෙනවා බොහොම කිනුකරන්නේ නැවුවාදා. ඒක දුකී තත්ත්වයක් ඉරියති. ඒකට මේ භාවනි ග්‍රාන්ථය කියනවා. මම දානියල් දුන්න ඒ විදිහට. දැන් මාළඟ මුකුත් මේ ඉතුරුවක් නැහැ. ඉතින් දැන් මට මේ ඉන්න දෙයක් ඒ ඉව එක්ක ගන්න බැහැ. ඒකට අර ඇත්තට කියන්නේ මේක ගිහිල්ලා එයා ආපු. ආපු කරලා මම මොකද්ද මේ ඔළුව හක්කඩවල දුකු. ඒකකින් සාමාන්‍ය ගලහරි ප්‍රවාහයේ ගියනවා හක්කඩවල දුකු. දැන් හතද. කියලා එයා ආපු කරලා ගියා. ඒ ආපු කරලා මේ දවසේ ඉඳලා මේ බ්‍රාහ්මණයාගේ හිත නරකයි. සිත නරකද? දැන් කල්පනාවට වැටුණා කමස්සල්ලට වැටුණා ඉතින් ඔය ඔය හේතු උඩ නෑ සෙත් වෙන්නයි දුරුලෙන්නයි ඒ ඔක්කොම සිද්ධ වෙගෙන එනවා මෙයාගේ මේ පැනයට මෙයාගේ මේ අපේට පිහිට පිළිසරණක් නැතු හ්ම් දැන් දැන් මෙතන අපි සිද්ධ කරගත්ත තැනක් තියෙනවා. ඒ මොකද්ද? අර යම් කිසි පිළිවෙත් පුරන බ්‍රාහ්මණේ අර යම දිල්ලගෙන ආවේ ඒ අංශයේ කෙනෙක් අවු හරි. ඒක දැන් මෙයා මේ කරපු කා අර අර විදිහේ පුණ්‍ය සීමා ජීවත් වෙන පුද්ගලයා. මේක වැදුනද ඇයි මෙයා මේකෙන් බය කරත් කරනෝනේ? කියන එක ගැන අපේ ජීවිත ඇති වෙනවා ඉතින් යම් කිසි කුකුසක් ඉතින් මෙහිම අයටත් මේවා මේවා වෙනවද අර විදිහේ පාප පොළොවිස්ස තවත් කෙනෙකුට කරනවා දෙපැත්තම බලපුවාම සම්මත දික්ක පදනමක් නෙමෙයි ඇත්ත දෙන්නම ඉන්නේ. සම්මත දික්කේ නිර්ම නිවැරදි මාර්ගයක් ඔස්සේ පිට මෙහෙවපු දෙන්නේ නෙවෙයි. යම් කිසි ලෞකික ලාභ ප්‍රයෝජන ලැබීම සඳහා ඒ අය සිත ජීවු කරන්නේ කියලා යම් යම් මාර්ග අවශ්‍යයි. ඊළඟ ඉස්සරහ ප්‍රමාණයට තමන්ගේ උත්සාහය හැටියට යම් කිසි ප්‍රමාණයක තත්ත්වයක් මොකක්hari හිත ඇති වෙන්න පුළුවන් ඇති වෙනවා. නමුත් මේ වායේ එයා අසන්නවාදී ඒක වටා තියෙන්නේ කෙනෙක්. අර වචන කියු කර්මය. මේ වංශය නිදමවත් කළා මේ ප්‍රසභාවයටපත් වෙන්නේ ඕකනේ. ඒ හිත නරක කරන ගතිය අරලු තොර දැන් ඕකෙන් අපිට පොන්නන්නේ මොකද්ද බාහිර කෙනෙක් යම් නම් දේ කරනවා ඔවුන්ගේ අදහන්නේ නැති ඒවා පිළිගැනීමේ ශක්තිය අප තුළ තියෙන සමාන හැකියාවක් ඒවා අප අපත් එක්ක සම්බන්ධයි පිළිගැනීමේ ශක්තිය අපේ ළඟ යම් තරමක ඈත්ලා තියෙන දැක්කේ අපිවත් එක්ක සම්බන්ධ වෙන ඒ ප්‍රමාද අදි සම්පූර්ණම එකක්යක් ගන්න අපිට පුළුවන්කම ලයිටි හිමිකම තියෙනවා. ඒකට මේ සත්‍ය ලබන්න මාර්ගය බාර දුන්නේ අ ලෝතර විද්‍යානන්ද මහත්මයාගේ දර්ශනයේදී ඉතින් එයා කවුරු කියන්න සමර්ථුනේ නැහැ. ඉතින් අර ඒ දුර්වල මට්ටමේ ඉන්න මේ බ්‍රාහ්මණය පොයිදී කාල් ගත කරනකොට එක්තරා දිවිලාගේ මෙයා කරේ අනුකම්පා කළා මෙයාට දැනගන්න දැනස්වා ඔබගේ ජීවිත තත්ත්වයේ පිළිබඳව ඔල්පියා ගන්න ඔබට කන්නේ බෑ මේක දන්නේ අන්න සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච ගෞතම බුදු පියාණෝ වැඩි. ඔබ අන්නේ ඒ පිළිපද බලපන් ඔබට සම්පූර්ණ. මේ හැරඹුට මොනෝ සීකත් ලැබෙන්නේ කියලා අර උදව් ඒ උදව් මේ මේ ලබා පස්සේ මෙයා කිසිම හවුහරණයක් නැතුව ඉන්නේ බුද්ධලයා මෙයා එයාගේ ගෝලය අරගන්න. මේ එක ගෝලයකට මානසික දාන්නේ එනවා. දහසක් දුකේට ප්‍රධාන ගෝලය විදිහට. දහසක්ද 12ක් 12 ගාන. ඊළඟට එක් එක්කෙනාට පන්සිය පන්සිය පන්සිය විවාහේ පන්සියට කිත්තු සතර සමාවිච්චක් වැඩි. සීනාවිදි. ඒකවල මේ මේ නෝගේ ඉඳලා මේ කමේදී මේ බුද්ධලයා මේ ධාම්මලයා කොයිතරම් පිළිගැනීමක් තිබුණා. ඒතකොට මේ පංචේ වගේ අරන් දෙන්නේ එක්තරා ප්‍රමාණයක සම්පූර්ණයෙන් අඩු. ජීවිත බව හොඳට මිදන්න ඔබට බෑදී අර කාපේ කාර්යය ගොඩ වෙච්ච නිසා. මේ ගොඩ වීමේ මත්තම තියෙද්දි ඒ තරම් දුරල මත්තම ඉඳෙද්දි එදා යන්තම්මරි ජීවිත නිසිමකට හරවන්න දීර්ඝ කිරීමේ ලක්ෂ්‍යයක් දැක්කොත් එදා තරුණයෝ ඒ අසත දින්දන්න රිංග රිංගුව මොකක් හරි ආදින් අපි නැතිකමතරි පොඩ්ඩක් උදව් කරන්න මොකද ඒ තරම් ඒ අයගේ ජීවිතය පිළිබඳව පුද්ගලික කල්පනාව අස්සේ කෙනෙක්ගේ ගහරන්නේ පුද්ගලිකව තමා සිතිවිලි පහළ කරනකොට ඒ සිතිවිලි අත්යෙන් ලැබෙන ප්‍රශ්නේ පිළිතුරු දීවන අදහා මේ කර්යයන් සිද්ධ වුණා කවුරු හරි පිළිවෙතක් පුරුදු පුද්ගලිකව සිත් කියලා මොනවද කරන්නේ කියලා ආදිනේ මේ කවුරුත් පිළිගත් කිරීමට නොවෙන්නේ මේ ලෝකයේ කියන කතාවල් වලින් නෙමෙයි. ඒක තමන්ගේ අධ්‍යාත්මයෙන්ම වෙන ප්‍රශ්නයකට පිළිතුරු හොයීමක්. වශයෙන් කවුරුත් මේ ප්‍රතිපත්ති පිළිමේ පැත්තට හැරි. ඒ මොකද මේ බුද්ධය ඒකකට ඒ දෙවිල්ල මතු කර ගැනීමට තරම් සූචි ඥාන සම්පත්තිය සංසාරී කාලයක් මනුෂ්‍යාති ඉපදින ඒ මනුෂ්‍යත්වයේ පිළිබඳව තේරුම් ගත යුතු කරුණු තේරුම් අරගෙන ජීවිතේ එක්තරා නිගමනයක් ගන්න ලෑස්තිව ඉන්න ඥාන සම්පත්තිය ලැබිච්ච අය තමයි අර හොදට තියෙන්නේ. ඒ අය ඒ ඒ ගැටුව ආරක්ෂා බලහත්කාරයෙන් මේ කරන්නේ. කොට මේ භාවනී කියන බ්‍රාහ්මණයා අර එයාලගේ රජිත කියන මේ මේ ගෝලියක ප්‍රධාන ගෝලිය කතා කරලා කිව්වා බල ඔක්කොම මේ උත්සවය ගාව ගන්න. මේ විදිහට මේ මගෙන් සත්‍යති. මගේ සත්‍යය කියනවා ඒක නිරෝධ කරගන්න ඕන. ඊට පස්සේ බලාට ප්‍රයෝජන වෙයි. බලා යමක් දිනවනම් ඒක නිරෝධ කරගන්න බලාට අවසරය දීලා ඒක කරගන්න ඕන. ප්‍රධාන එක මගේ ප්‍රශ්නේ. දැන් අපි ගමු මේ ගන්නේ අහකට විස්තර කරන්න යන විස්තරේ ආගන්ද ලැබුණේ කියලා මේ දේශනාව බුදුහාමුදුරු කරපු දේශනාවක් ඒක පැහැදිලි කරුවා ඒ මොයිස්ටර් කඩට විශ්ලේෂණය කළ ඉරක්ටිව් ඇන්ඩ් හෙවි කවුඩර් කරිතාව කරිතාවු දේශනා කරපු දේශනාවල් ආ ස්වරූප වෙනවයි නිර්දේශ කරනවා නමුත් හැරී සාවුදුරන්ගේ අපංක ලෝක විඥාන කොයි තරම්ද කිව්වොත් පිරිනොම් පාපු වෙලා බුදුව වඩන්නේ නැහැ ඒ පිරිනොම් පාල උන්වහන්සේගේ රූපේ අ දෙකට සංඝයා වූ යොමු කරෝන ගාත 500ක් සංඝයාට කිව්වා මේ කාර්යබුද්ධගේ දේහයට වදින්න හැම ගාතාවකින් කියන්නේ අහවල් ගුණේ මේ උත්තරය ගාව දිනනවා ඒක නිසා කියලා වන්දි සංකීර්ණ කි උත්තර ගුණ ප්‍රධාන ගුණ බුදු මුඛයෙන් දේශනා කරන්න කොයි තරම් වටිනාකමක් මේ ජීවිතේ තියෙන්නේ ඇද්ද උන්වහන්සේ දෙන්නේ ඒක බුදුහමඳුන්න බමනක් නේ කියලා කියන්න පුළුවන්. ඉතින් අන්නේ උත්තරය තමයි මේක විග්‍රහය දුන්නේ. නමුත් මේ ප්‍රශ්න හරි දුන්නා. මොකද මේ අධික කියන මේ ගෝලය අනිත්‍යගේ අප්‍රධාන ගෝල පිටකුයි එක්කෙනාගේ පන්තිය ගන්න තේනවා. රජමීරුවක් යනවා වගේ ඉඳා යන්නේ බුදුහාමුදුරුවෝ. මේ සේනාව ඔක්කොම ගියා. ගිහිල්ලා උන්වහන්සේට කරන සැලකිලි දවසක්කාරයෝ ඔක්කොම කල්ලා පිළිසොඳර කතා කරලා ආපු කාරණේ මොකද්ද මේ භාවනී ගාම්පණය වෙන්නේ එකක්. අපස්සලන්නේ. එයාට ජීවිතේ පිළිබඳව නිගමනයක් ගැනීමට නිගමනයක් ගැනීම. මා විසින් ජීවිතය පරිහරණය කළ යුත්තේ මොන විදිහටද කියන කාරණය තේරුම් ගන්න දැන් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. ප්‍රශ්න දෙක. ඒ ප්‍රශ්න දෙක තමයි මූලික වශයෙන් බුද්ධ ඥානන්දෝ කියන්නේ අපි අහන්නේ. මේ මොකද්ද? සංසාරේ ගමන් කරන සත්‍යයේ මුදුන. ඒක මුදුන කියලා එයා කියන්නේ. සකස්ුනේ කොහොමද? මේ මුදුන අලන්නේ කොහොමද? ඒකයි ප්‍රශ්නේ. මුදුන අ සකස්ුනේ කොහොමද? ඊළඟට මේ කණි මණ්ඩල කියලා කියන්නේ ඔය කියන්නේ සියලු අයිතිවාසිකම් පූර්ත වෙනද කණි මණ්ඩල කියන්නේ මේ වහලේ මුදිය ඔක්කොම දීප පරාල ඔක්කොම එකාදලා අරදී වදවහල නෙවෙයි අර පස්තිරිකුත් ඔක්කොම සෑම කරගෙන එකතන ඒකට කියන්නේ කණි මණ්ඩල කියලා. මේ ජීවිතේ සත්‍යයේ ජීවිතේ සංසාරී ගමන් කරනවා নানা ආකාරවලට දෙනවා විවිධ විවිධ ආයතනකම් ලබනවා. මේක මුල මුල ප්‍රසන්න අ ප්‍රහාර වෙන්නේ මොකක්ද? කොහොම කරන්නේ? එතනින් හරියට ගංගාවකින් එක කන්දකින් විවිධ ගංගාවල් ගලාගෙන යනවා. මේ ගංගාවල් කොහෙන්ද එන්නේ කියලා අහන්න වගේ කතාවක මේ භාවතිය. ආවම බුදුහාමුදුරේ ඉතින්නෙම උන්වහන්සේ ඉදිරිපත් කළා අවිද්‍යාවයි තනිමත් බුදුන අවිද්‍යාව. ඔය අනේකජාති සංසාරන් කියන මේ උදාහරණ ගාථා. සීරෝය කනිමදල බලවපු බව සංගාමිකයන් සංඝහකාර සංගාමී සම්පෝ දුක්ඛාජාතිව පුනං ගහකාරක දිට්ඨෝනි පුන දේහං නකා ඇති සබ්බාතේ පාසුකා බංග ගහකූටම් විසංගිත ගහකූටේ ගහ කෝකන් එකක්. ඒ එදා උන්වහන්සේ බුද්ධත්වයේ ලබන අර ගාන වාක්‍යයේ මෙට අතුලන් කරපු උන්වහන්සේගේ සත්‍ය කතා. මේ විගානේ කියන්නේ උන්වහන්සේගේ සත්‍ය කතා. සත්‍ය කතාව කියන්නේ සංසාරින් නාග්‍යාව ඇති. ඒ බොහෝම සත්‍යයේ සම්පින්දන කළා උන්වහන්සේ බුද්ධත්වය ලැබලා මට උනේ මේකයි මං කොලේ මේකයි මගේ සත්‍යයන් මේකයි කියලා සම්පූර්ණ උන්වහන්සේ ඉතිහාසය තමයි එතෙන්දි කියන්නේ. ඒකට මේ ගහපූටේ දැනන්නේ භාවනි බ්‍රාහ්මණය ආන්නේ. උන්වහන්සේ විනාශ කළා ගහපූට විසංකි සංජීවයේදී විනාශ කළා කියන්නේ මේ භාවනි අහපු එකමයි. ඒකමද දැන් මේ අවිද්‍යාව ජන අපි අප්‍රමාණ හල අර දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන ඒ කියන්නේ විද්‍යාව අවිද්‍යාවෙන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ප්‍රතිපදා ඥාන කියන විද්‍යාවේ ලක්ෂණ දෙන්න දුක පිළිබඳව දුක ඇතිවීම පිළිබඳව දුක නැති කිරීම පිළිබඳව දුක නැති කිරීම මොනවාද? ප්‍රෝණ විද්‍යාවේ අන්තපි. කොට දැන් අපි කවුරු කියන දැන් අපි කවුරුත් සතර ප්‍රමාණික දුක නැති කිරීම සඳහා අපි පිළිවෙත් දී ඉඳලා ඉන්න පුද්ගලෝ වශයෙන් බයලතු මේ කාටත් වෙන් වෙන්න පුළුවන්. මේ වැටි මේ වැටෙන මෙතන වාඩි වෙලා ඉන්න එකම ඒ කාරණයට දුෂ්පා ඇති ලකුණු දෙන්න ඕන ඇති. නමුත් මේ විද්‍යාව පොතර මේ පොත් පිට පොත් මොකද මේ භාවදී කියන බ්‍රාහ්මණයාගේ මානසික මට්ටම කලමිනයි දැන් තියෙන්නේ. එයාට ඕන ඒක වෙනස් ඒකලෙත් ඒකයි න්යාගේ මේ ප්‍රශ්නේ. මේ කරදි කරගත්තා පස්සේ මේ අන්තරයෙන් දෙකින් දිග අර සත්ත්ව ජීවිතේ දැනේටම ඔත්ත ගන්න භාවනීයකින් තෝර දෙන්න. ක්‍රමයේ දන්න දෙයකට ඒවත් විශ්ක අනුවා. તો දන්නකන විද්‍යාව අවිද්‍යාවයි මේක මුල කියලා පෙන්නපු ඇති. බුදුහාමුදුරුවෝ මේ උන්වහන්සේ විස්තර ඉදිරිපත් කළා. තම දීසත් කළා දීසත් වඩා කියන්නේ ලෝකේ ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට සරි සම්ලෝ විද්‍යාවේ විද්‍යා. දැන් මේ hm, විද්‍යාව කියන විද්‍යාවේ අවිද්‍යාව ලැබලා තියෙන්නේ අපි විද්‍යා hm, තත්ත්වයකට පත් වෙන්න ඕනේ. ඒකට මේක බලන්නේ කොහොමද? මේ තනි මනස බලන්නේ කොහොමද? කියලා අහන බුදුහන්සේගෙන් මේකට විවරණය දුන්නේ සද්ධා සතියේ සමාධි කියලා මේ හත යදගෝ ඔය සද්ධා සතියේ සමාධි කියන තවත් එකක් එක්කවල ප්‍රඥාවත් එක්ක අපේ කවුරු වෙනකන් අහලා තාම ඉන්නවා අහකට ඒක අපි ජීවිත සම්බන්ධ තියෙන ගිලවොත් දසම ගානක් පොඩ්ඩක් ඇති කියලා කිව්වත් මේම ක්‍රමයට අපිට මේකට යොමු වෙන්න අපි දන්නේ මොකද වෙලා තියෙන හැම එකම දන්නේ ඒක මේ කණි මණ්ඩල ගැන අපි කතා කරමු මුදුනේ මේ සෑම සත්‍යයේ මේම අපේ අද අපි සාකරට වැච්ච දවසේ අපේ ජීවිතේ නවත්තන්න බැරි පැවැත්මක් ගැන නවත්තන්න බැරි. මේ පැවැත්ම ආරම්භ කළා අවදා වූ යම් දවසක කාම පහක් ආසේ. ඒක මේ සත්‍යයේ කුගේ ආරම්භයේ සිද්ධ වෙච්ච හැටි කාම පහයි එකක්. මේ එකාදිත කහොත් ක්‍රියාකාරීක ලෝකෙන් ලැබෙන ඉඳෝගේ එක්ක සම්බන්ධ වෙලා කාම පහ වැඩ කරනවා නොනෙව. ඒක නවත්තන්න බෑ. වැඩි මොකද? එතන ඒ ආමය නැති ගන්න ලෝකේ තියෙනවා. සල්පත් පස්සෙන් මුගවලේ. ඒක නිසා මේක ක්‍රියාවල වත්තන්ද ක්‍රියාවල වත්තන්ද නිසා නොනවති ක්‍රියාව නොනවති ක්‍රියාව සිද්ධ වෙන්නේ නැයි පවතින්නේ. පවතින්නේ මොකක් ක්‍රියාවයි බෝ. මොකද ක්‍රියාව? කාම පහේ ක්‍රියාව. ඒක කාම පහේ ක්‍රියාව ආ සිදුවෙන්නේ පවතින අතර මේකේ වේදත් සමා අදෙන්නේ වැඩ කරන නිසා වේගය වැඩි වූ පමණට ආමයාගේ වේගය වැඩි වූ පමණට ආමයා කියන්නේ ආන්දේ වැඩි වූ පමණට අපට අපට දැනෙන දැනීම වැඩි මේ දුක් යම් සත්‍යයක් අපි ලෝකෙට නිකුත් කරනවා නම් මේ කාමයේ වැඩි වීමේ ප්‍රතිඵලය ලෝකෙට කියන කතාව. ලෝකෙදී යා මගේ කාමයේ වැඩි වෙලා මේ මාව හත් කළා මට පීඩා දෙනවා. ඒකට ඒ ක්‍රියාකාරීත්වය කවුරු කවුරු කොල්ලෙක්ද කිසි කෙනෙකුට අයිති ඒක අයිති කාම භාගය. කාන්දම් භාගයට. කාන්දම් වස්තනාව එක්කම කියලා ඉඳගෙන හැම වෙලේම බාහිර ලෝකයෙන් ලැබෙන කාන්දම් ශක්තිය ආශ්‍රය කරගෙන ඒ කියනවා ආ ගෝචර රූප කියලා අධ්‍යාත්ම ආයතන බාහිර ආයතන කියලා කතා කරනවා ඉතින් මේ දෙන්නේ බලන්නද? ස්ටෑන්ඩ් එක පිටිපස්සේ යන්නද? මේ මේ ආයතන කිව්වොත් ලෝක එහෙම බාහිර ආයතන කියන්නේ එහෙම නිෂ්පාදනය කරනවා මේ ඇතුලේ මේ ගොනුවලා තියෙන එක ක්‍රියාත්මක කරනවා. ඉතින් මෙතන ක්‍රියා කරනවා, අදින් ක්‍රියා කරනවා, ඕක විරායාවේ සිද්ධ වෙනවා. මෙලක් කරේ පවතින එකක් නිසා බුදුහාමුදුරු කිව්වා අපි කොතන දෙයක් නැහැ. මේක මේ ගනුදෙනුව ප්‍රතිඵලයක් මේ ජීවත් වීම. ගනුදෙනුව ප්‍රතිඵලය. එහෙනම් මේ සම්බන්ධ. ඒකවල ඉන්නේ ක්‍රියාකාරීත්වයේ උද අර ඒ ශක්ති වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ක්‍රියාකාරී සීමා වැඩි වෙනවා. මේ වැඩි වෙන වැඩි වෙන සම්පේකාව මහේ විකාශන. ක්‍රියාකාරීත්වය වැඩි. දැන් භූමියේ තියෙන මුදලේ අපි මේ වගේ කොටි ගන්න සාදුක මනුස්සයන්ගේ ඒ ප්‍රමාණ හදස් කරලා තියෙන්නේ ඒ කාමවල බලපෑම් වල ප්‍රමාණවල හැටි. ඒකෙන් පිළි හාවේ එම් මුල්ලලා හැදිච්ච ක්‍රියාකාරීත්වය අවිද්‍යාවට මුල් කරගන්නේ මොකද? අවිද්‍යාවේදී දේරෙන හැටි දන්නේ නැහැ. දේරීම සඳහා කල යුත්ත දන්නේ නැහැ. එතකොට යම් ධර්මයක් අපි සංසාරේ. අර නානතරාදී නම් වල අයිතිවාසිකම් ලබන්නේ. අද අපි ඇවිල්ලා තියෙන මොනුස්සෝ මට්ටම. ඇවිල්ලා අද අදත් අපි දන්නේ නැහැ මේකෙන් දෙරෙන්නේ කොහොමද? අදත් අපි දන්නේ නැහැ දෙරෙන්නේ කොහොමද කියලා. දුර් ඒකෙන් පේනවා මෙතෙක් දුර අපි ආවේ දැන් ඉදිරියට යන්නේ මේ පැවැත්ම සිදු කරන සිදු කරන උදව් දෙන ඒක නවත්තා ගැනීමට ඉඩ නොදෙන අවිද්‍යාවනි. අපි හදත් දැනු අවිද්‍යාව. මේ අවිද්‍යාව කියන නිසායි අපි ඉන්නේ අපි මේ දානවා සංවිධාර කරගෙන මේ මේකේ සපවිදීම සඳහා දරන උත්සාහය අපට උපන්දුරු දීන මොනවද? අර ජීවය. කුරි අවිද්‍යාවේ කියන්නේ මොකක්ද? මේක වැඩ කරන හැටි දන්නේ නැහැ. ඕකයි අවිද්‍යාව. ඒකට මූල අවිද්‍යාවේ මේ වැඩ කරන හැටි මේ එකාසේ වේලාව දන්නේ නැහැ. එකාසේ වුණු ආත්ම කෝටි ගණන් ගිහිල්ලා දන්නේ නැති කොට මේ අවස්ථාවේදී කාසුනේදී මේ කාමපාර කාසුනේදී මේක තිබුණේ නැහැ. දැනීමක් ලබන්න පුළුවන්කම එතන නැහැ. ඒක නිසා ඒකෙම වර්ධනයේදී විගත යනවා. දැන් මෙතන මේ විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙච්ච මේ කතාව ආවනී බමුණාගේ මානසික මට්ටම කම්පණයට පත් වෙලා විදුඳන දැක්කේ මේ බුද්ධයා දැන් මෙතන එළෙන ගම. මේ මනස ඇහැදෙත් ඕකට සම්බන්ධ කරගෙනයි ඔය ප්‍රශ්නේ. දැන් මේ මොකද්ද මේ භාවදී බබුලාගේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ පිළිතුරේ ඒක සම්බන්ධතාව භාවදී බබුලා මේ දුරකට යාවි කිසිවිලි රැකුණු සමාගත දෙන්නුනේ මොකක් නිසාද අවිද්‍යාව. අවිද්‍යාව මොකක්ද කියලා මේ බුද්ධයාට අරමංශ කතා කරපු ඒ ඒ පාපේ දැල්පත් කරපු පාපේ පිළිබඳව මෙයාට යම් කිසි දෙයක් ඒකෙන් ඒවි කියලා ඒක නවත්ත ඒක නවත්ත ගන්න මෙයාගේ නිරන්තරයෙන්ම සිටේ අරකට එක්ක දැන් ඉවත් මොකද නවත්තන්නේ? එයාගේ ඒ නවත්තන්නේ නෑ. අවිද්‍යාව කියලා කියන්නේ මේ ජීවිතේ පවත්වාගෙන මට ඕන විදිහට ජීවිතය රඳවන්න මේ අවාසනාවන්ත මනුෂ්‍යයා විසින් මේ අවුලක් නැත්තට දාවදේක නවත්තලා මම හොඳින් ජීවිතය ගත කරන්න ඕනේ කියලා එයාගේ සිතිවිල්ල එල්බ ගත්තා ජීවිතේ රැකගත් ජීවිතේ රැකගැනීම ජීවිතෙන් ගන්න වැඩ ගැනීම යාර ඕන වෙයි ඔය දෙකම මොකක් කරන්න බැද්දක කරන්න බැද්දක හිතේ මොකද ජීවිතේ වැඩ කරන හිඳන්නේ දැන් යම් කිසි කෙනෙක් වාහනයක් ගන්නවා සත්‍යකාමාර්ගයේ හරියද? ගන්නන්නත් අන්දලාප වෙන්නත් ඒවානේ. අන්නේ වගේ අපි බබුණ විතරක් නෙවෙයි අපි මමයි මේ ඔක්කොම. අද අපි මේ ඉස්සරහින් ඉන්නේ ඉතිරිලා තියෙන මොනවද? ඒ බබුලේ ඉතිරිලා අපේ ඉතිරිලා මොනවා? ජීවත් වෙන්නේ. ඔක්කොම අර සමාජෙන් වයස ආවොත් කියන්නේ කියන්නත් ඒකත් අයිතියක් විදිහට. ඒකත් භාගයක් නෙවෙයි. මොකද කවුදත් හැදන්නේ. කවුදත් හැදන්නේ. සමහරවිට මොනවා හොඳයි කීයක් ඇතුළේ තව දුකනවා. මේ ගියා ගන්න බැරුවම. යටි කියන්නේ බැරි නිසා. අනේ මොකක්ද කියන්නේ? මේ මොකක්ද කියන්නේ? ඔව් දුන්නාගේ කියන්නේ. කතාවේ කියන දුර්ලභ ඔය ඇල්ලුවේ හිත එකක් කියන එකක් ඇදුනේ හිත අල්ලලා විතර විතර හිත නොනවත්වා යන්නේ ජීවිතේ තියෙන ජීවිතේ තියෙන දැන් ඒක කියන ආස්තන් ජීවිතේ මමත්ය ආදි වශයෙන් උගන්වනවා කියනවා නමුත් හැම එකක් අස්සේ ජීවිතෙන් ඕනේ කියන එක එකයි හැම වෙලකටම ඒ අපි හැවොත් අපේ උළුවන්න පොඩි දේවල්. ඒ බැරි නම් තමයි වැඩේ. ජීවත් වෙන අදලෝ නමුත් ජීවිතයක අයිති පැවැත්මේ කාලයක් වේ. ඒ පැවැත්මේ කාලෙන ඒ බුද්ධයාට සමාවිතින් බලාපොරොත්තු වන නිදුම් වලට සමාවිතින් ඉතිරි වෙනවා ජීවත් වෙන අදලෝ නමුත් ජීවිතයට අයිති පැවැත්මේ කාලයක් තියෙනවා. ඒ පැවැත්මේ කාලය මේ බුද්ධයාට සමාන කිරුණා. බලාපොරොත්තු වන නිදුවලට සමාවේ පිටිනිරි උගන්න අවුලදී. ඒ ආයේ කාලයේ තිබු අර අභාවයට යන කාලයේ තිබු. එයා අර නිසි විදිහට පිටිනිරි විදිහට අර අභාවය දැන් ගෞරව වෙනකන් දැන් කිසිම ඊගාලි ඉදු කපුරම් ආර්ථික නේද මේ ඔක්කොම යම් කිසි කෙනෙකුට අර ජීවත් වීම නෙවෙයි මේ කාර්යයක් අයිතියක් පොතේ තියෙන්නේ මේක નિરાයස ක්‍රියාකාරීත්වයක් මේක තියෙන්නේ අභ්‍යන්තර කාමය බාහ්‍ය කාමයක සම්බන්ධව කරනවා මේ ගමදෙනුව උඩ තව දෙනවා. මේ ගමදෙනුව නවතින්නේ කවදාද? මේ සම්බන්ධතාවය ගෙනියනා වූ මූලික ශක්තිය. මූලික ශක්තිය. සීල තුරු ඒක වගේ. ඒක නම් හිතේ දවසක් ඒක ඒ මූලික ශක්තිය නැතුණොත් මේක රැස්වෙන්නේ. එතකොට කාලාන්තරයක් තිස්සේ සංවිධාන කරපු මේ මූලික ශක්තිය කොහොමද කඩන්නේ ඒ කඩන පැත්තට ආරෝණික තමයි විද්‍යාව අවිද්‍යාව නිසායි මේ කොහොම කරත්ම රඳවන මූල කණිවදල අවිද්‍යාව මේ අවිද්‍යාවේ මේ ශක්තිය දැනගෙන මෙහෙම අපියලා කැඩෙන පැත්තට හරවන. කැඩෙන පැත්තට හරවන. කැඩෙනකම් යම් දවසක් දෙයා ඒ කැඩීම සඳහා දෙනියු ක්‍රියාමාර්ගය කරන්නේ එදා වෙනකම් එයා ඒ ක්‍රියාමාර්ගයෙන් කවදා හෝ ඒක සම්පූර්ණ වෙනදාට අර මුදුන පැලුවා කියන තත්ත්වයට ගන්නවා. ඒකට මුදුන පැලීම සඳහා පාවිච්චි කලින් ඒ කොහොමද බලන්නේ විවේකද කිව්වා සද්ධාහත් විජේ සමාධි සමාධි හතරයි දෙන්නේ මේ මොනවද දෙන්නේ අපි සද්ධාවේ කියලා කිව්වම හොඳ වෙන්නේ කියන තැන හරි ඒක දල මේ අපින්ම කියලික වචනයක් හොඳ වෙන්න තියෙනවා ඒක හොඳ වෙන්න තියෙන ගැඹුරින් කියලා ගත්තාම ඒක දල වචනයක් එතකොට ඉඳලා කියන්නේ ඒක සම්පූර්ණ ඒකේ පොදියක් වගේ ඔක්කොම කාදුවලට යවුවත නැහැ. නමුත් මේ හොඳ වෙන්න තියෙන කැමැත්ත කියලා ගත්ත හැටි ඒ කැමැත්ත කාවිත් කියලා මේ ඉන්නාගෙන ඕන හැටි. නමුත් ඒ කැමැත්ත තිබුණත් වාදී දැනත්ත සාර්ථක කර ගැනීම සඳහා හැම වෙලෙම මේ වැඩ කරන නිසා මේ කාමය මේ අවිද්‍යාවෙන් මුල් කරලා තියෙන මේ පංච කාමය වැඩ කරන එක මේ වැඩ කරන හැම කාමයක්ම අදුකෝ ඒකයි මේ වැඩේ කර මේ ගැන නොදන්නේ නිසා අපි මේ ලද්ද නැතු හොඳ වෙන්න ආසයි ඉතින් මේ කරන්නේ ඕන තමයි ධර්ම හොඳක් නැහැ අපි කියන්නේ කතා කරනවා. නමුත් අපි හරියට මෙතනද අපේ අත කියලා නැහැ. සාමාන්‍යක ඇතිවිය ඇතිලියක් දැන් ඉන්නේ. මේ හරියට වෙනකල් කියනකොට හිතවිල්ල පහළ වෙනවා. ඒක අවිද්‍යාව සිදුවික ගෙන යන ශක්තිය. සද්ධාව කියන්නේ මොකක්ද? නරක වෙන්න දෙන්න හොඳ වෙන්න ඕනේ කියන කතාවේ තියෙන්නේ නරකෙන් ඉද දෙන්න කියන්නේ. හොඳ වෙනුවෙන් කියන බුද්ධයාගේ ක්‍රියාකාරී ස්වરૂපෙන් ඒක සාර්ථක කරන්න කොහෙන්ද? නරකෙන් ඉද දෙන්නේ නෑම. හොඳ වෙනුවෙන් කියන ඕක. දැත්ත යම් කිසි කෙනෙක් මං හොඳ වෙන්නේ. ඉතින් මේ පුළුවන් තරම් නරකේ කියනවා. දැන් වණයක් ඇවිත්තාම මේක හොඳ කරගන්න. ඉතින් හොඳ කරගන්න ඕනේ කියන ඉඳ වෙලාවෙත් පැහැවල. ඉතන කරුවල් ආව කරුවල් හොඳ කරගන්න ඕනේ කියන එකට හරියන්නේ නැහැ. හොඳ කරගන්න ඕනේ කිය වෙලාවේ ඉඳලා මේ ස්වාඩ් වේදා. ඒ ගැන වාග්යෙන් බාර. ඒක ගැන කියන්න තමාවකින් කරන්නේ. කරන්නේ කොහොමද? ඒවා. හොඳ වන්න ඕනේ කිය පුද්ගලයා නරක වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන පැත්තට හැටි අන්න ඒකට කියන්නේ හොඳ වෙනවා කියන. ඒකට කියන්නේ හොඳ වෙන්න ඕම. කොහොමද? නරක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකක්ද අනාථ වෙන්න ඉඩ දෙන්නේ නැත්තේ? අපට අනාථය කරන්නේ මොකක්ද? බලාපොරොත්තු. බලාපොරොත්තු තමයි හැම එකටම අනාථ වෙලා. ඒක ඒක නිසා බුදුහාමුදුරුවෝ දාලා සතිය සතිය ඒ කාණ්ඩව වැඩි කරන අදහස එනවාද කියලා බලන්න. කාණ්ඩ වැඩි කරන වැඩි කාණ්ඩව වැඩ කරනවා කියලා තීරණය කරන්න පුළුවන්. අර ඕනකම් කියන අපේක්ෂාව කියන අදහස් තියෙනවා නම් ඒකෙකින් සම්පූර්ණයෙන්ම ආමේ තමයි. මොකක්දද ඕනකම්? මොකක්දද කැමති? ඉන්ද්‍රකාන්ත ජීවත් වෙන්න කරන්ට කම් මේ සෑහෙන එකටම කරන් ඉතින් කැමති අකමැති දේවල් තියෙන අකමැති දේවල් විදියට කියන්නේ මොනවද Taman ඕන දෙන්න හදාගන්න හැදෙනතු මිදිකට ගන්න ගන්න නිසා ඒක අවශ්‍ය කම් කරන්නේ අත්කරන් දැන යාමේ විරුද්ධ වෙන්නේ. ඒකටත් කැමැත්ත නැතුවයි. එද හැමතැනම යාර ඕන තමයි. ඕනකම තමයි කාම කියන්නේ කාමයේ කියන්නේ ඕනකම. ඒක ඒ ඕනකම යම් වෙලාවක හිතක පහළ වෙනවනම් ඒක තමයි අර සංසාරේ ගමන් කරන කෙනෙකුට ඕක නොබැලෙන නිසා ඒක දිගු අවිද්‍යාව කියලා මේ අරන්ද සාධාව දානවා සාධාව දාපු නැති නරකින් ඉඳ දෙන්නේ කියන පැත්තට බයින්න ඕන හොඳ වෙන්නේ කියන්නේ ඊළඟට නරක වෙනකොට නරක වෙනවා අපි හැම වෙලේම. නමුත් මේක දැනගන්න අපිට එක තැනක් අපට හම්බෙලා තියෙනවා. සිතිවිලි වලින් මේක දැනගත්තා. සිතිවිලි. දුක් සිතිවිලි වල හැම සිතකම ප්‍රසද්දන වශයෙන් අපි ගන්නකොට ඕන තමක් තියෙනවා. ඕන තමක් දැන් උත්සාහ කරන දුක් නැහැ. හරිද කියන්නේ ඕන කමන්න සෝ කොහොමද කරන්නේ ඒවා නෑ වැඩ කරන්න ඕන කමෝන්නේ ක්‍රියාව ඉදිරිපත් කිරීම අපි ඒක මොන ඕන කම ඕනේ නැති කියන්නේ මේ ඕන කම කියන්නේ ඒක මෙතෙන්ට අවශ්‍යයි මේ ඕන කම කියලා කතා කරන්නේ මොකද්ද එහෙම VIP කියලා අපේ චිත්ත බඳන ගතිය තමයි ඕනකම කියලා. දැන් මේ ළමයාට දෙන්නේ ඒ තාත්තගේ ඕනකම කියලා එකටයි. ඔව්. යම් කිසි තාත්තයි ළමයාව ගන්නන්න ඕන කියලා ඉතින් හැම වෙලේම ඕනකමත් එක්ක සිටිවිලි පාන කරනවා. පොඩ්ඩේ හැම හැවෙනකොට. ඒකට විද්වත්. අගලන්න අන්න ඒ කියන්නේ අවිද්‍යාවේ ක්‍රියාකාරී ස්වરૂපේ ආ කාමයේ වැඩිපන්න තණ්හාව කියන්නේ. සුදි සාර්ථක බුදුන් දේ දරුවා බින්දෝද පොළොව ආතලියෝලම නෙවේ. මේක වශයෙන් මේ දරුවට මේ ගුණ විශ්වීති වගේ. දරුවත් ගුණ කරව ගන්නවා. දෙන්නත් දැන් ගන්න ගන්න එක යා යා කරන වැඩක් මට බෑ යා වෙන ඉගෙන ගන්න අඩු ගන්න ඉගෙන ගන්න තියෙන සාමුදව අවවාද ආරක්ෂා කරනවා. හැබැයි මොකද දැන් මෙතන ඕනකම නැතුව කරන්නේ. දෙන්නු පිළිගන්නව නැත්නම් අන්න ඒ එන වේගයෙන් නැත්නම් තමයි. ඔය ඉස්සෙල්ලා කරන්න හැදුවේ කියන්නේ. ඔය දැන් මේ කිව්වේ ඒකයි මොකද්ද? නරක වෙන්නේ නැහැ. නරක වෙන්නේ හොඳ වෙන්න ඕනේ කියන එකයි ශ්‍රද්ධාවේ මූල අදහස. හොඳ වෙන්න ඕනේ කියන්නේ නරක වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක. ඒකට නරක වෙන්නේ කොට දැම්ම. අර දරුවා නිදුන් නිදුන්ෙන් වෙන්නේ මොකද්ද? පියා නරක නොවි ඉන්න හැටි. ඕන. දරුවා ගැන හිතන්න ඕනේ, දරුවා පිටුපස්සට ගන්න ඕනේ. ඒ වක්කෝ පිළිස් දේවල්. නමුත් එතන අර තමා නරක වෙලා නෙමෙයික කරන්නේ. කොහොමද? ස්වභාවයෙන් වශයෙන් බැරි පුළුවන්කම් දිනනවා. මගේ දුකව මම ඉස්ස ගන්නවා. ඒ දරුවාගේ පුළුවන් විදිහට ඉගෙන ගනි. ඉගෙන ගත්ත හැටි කර්ම හැටියට යාක හැකියාවක් හම්බ වෙනවා. ජීවන මාර්ගයක් හම්බ වෙනවා. තාත්තයි කාර්ය බැඳින්නට හිටියොත් තාත්තට දුකක් නෑ මොකද ඒකට බැඳිලා නෑ මොකද ඒ අත්‍ය වැඩ කරන්නේ විද්‍යාවයි අනිත් අතින් කර්තාව අන්තෙන් කියනවා නම් එයා ඒ වෙලාවේ නරක වෙලා නරක වෙලා නැති බව ඔහුට දැනෙනවා මොකද එයාට හොඳයි තේරෙනවා ඈ එයාට දුකක් ලැබව දැනෙන එක තමයි යාගේ හොඳ. දැන් හොඳක් කරගෙන ඉනකොට ඇතුණා. හා. මාත්‍යා තේරුණා. දැන් මාත්‍යා අර ළමයා ගැන ඉතන පැත්ත මම කිව්වා. ඒ හිතන විචිවිල්ල ඇත්තේ දැනීමක් නැහැ. නමුත් තමයි යුතුයකම් සියල්ලම කරනවා එළමයාගේ හැම කයිබලක්ම කරනවා. ඒක තමයි දුකන්නේ මොකද? දැඩිමක් නැතුව ඒක කරන්නේ. දැඩිමක් නැතුව යම්මඩක් කරනවා නම් ඒක තමයි Tamanට හොඳ. අන්නද සත්‍තාවේ ගත්ත තීරණේ මම හොඳ මම හොඳ කරන්න ඕනේ හොඳ වෙන්න ඕනේ කියන එක දැන් මෙතන සාර්ථක සාර්ථකයි කොහොමද? ඉතින් නරක වෙලා නැහැ. නරක වෙලා නැති ඉතින් හොඳයි. සරලව. දැන් කියන්නේ හැම හැම එකම ගැදෙන්න ඉත නොදී ඉන්න එක තමයි හොඳ වෙනවා ඈ සද්ධාවෙන් කියන්නේ දැඩිව නැතුව ජීවත් වෙන්න උපා උපාදී ඒක එක වෙලාවක මේ හැම වෙලාවෙම කරන්න ඕන එකක්. මෙතන බුදුහාමුදුරුවෝ දාලා ඊළඟට සතිය දාන්නේ. සතිය කියන්නේ ඉස්සෙල්ලා දෙත බැලි. ඉස්සෙල්ලා දෙත බැලින්නේ මොකද්ද? ඒව බැඳීමක් නැතුවද මගේ මේ වැඩ කරන්නේ. භාර්යාව එක්ක, දරුවන් එක්ක, භායි පුත්‍රයා එක්ක, නෑදෑ එක්ක, බඳුආගේ ආදී අයිතිවාසිකම් මුදල් නදල් වගේ මේ උපායක. හරි ඉස්සරේ ඔක්කොම වෙනවා. ඒවා මම පස් කරන්නේ බැඳීමක් නැතුවද බැඳීමක් ඇති ඒක බලාගන්න තමයි හැම වෙලේම සිත දෙහි බලන්න සත්‍ය ඕනේ කියන්නේ. ශ්‍රද්ධාවවද උදේම බලන්නේ කරාට සමුදත් අ බැඳීමකින් දුක් පිට පහළ වෙනවා ඇති කොහොමද? ඔව් මේවා පරිස්සම් කරලා කියන්නේ. තියාගන්න ඕනේ මේවා අනාගතේ කොහොමද? එතෙන්දී මෙයා කඩන්න ඕනේ. පරිස්සම් කරගම කියන්නේ. කියන්න සුදුසුකම් කියලා තියෙනවා. සමහර වෙලාවට ආන්දින් කිව්වොත් ඔක්කොම මෙච්චර ගාන මේ ගියා ගන්න දින ඔක්කොම ආන්නේ. කො පරිස්සම් වෙලා නැහැ. අනේක නිසා පරිස්සම් වෙනවේ කියලා තියෙන දැන තීරණය වෙන්න තමයි කියලා තියෙන්නේ. මම කවද වැරියෙත් කොයි නිදේ වෙයිද දන්නේ නැහැ. ඉන්නකම් ඉතින් ගන්න තියෙන වැඩක් ගන්නවා. වැඳිලා නැහැ. අන්න එතෙන් යාතේ තමාගේ වත්කම අයිතිවාසිකම සීලාගෙන කපල්ලට වැටෙන්නේ නැතුව මිනිහා මේ අයින් කළා ඊදා නැති කපල්ලට දාලා. ඒක එක දවසක් එක වෙලාවක ඉතනමදි. ඒවා හිතෙන්නේ කොයි කොයි ආකාරයෙන් ඒ හැම අත්දැකීම මේක ගන්න ඕන. අර ගහනකී අර තීරණේ අර කලින් දිලිච්ච තීරණේ වෙනස් කළා. తాවකාලිකයි ජීවිතේට මතයි කියලා තුන් විදියනවා ගන්න. ඒකට හොට යන්න වෙනවා. ඒවා දීර්ඝක. මකන්දෝන බින්දෝන ඉතින් වේදනාවල් නැති කරගන්න. ඒක නිසා ඒවා කරමින් ඉන්නෝ දැනුලාට යනෝ. අර ඉන්නකන් අර බඩගින්න ආදී දේවල් වලට ආස්වාදේ මුදල් හම්බ කරගන්න. ඔතෙන්පත් කරන්න. ඔය ඉන්නකන් හැබැයි අවද යයිද මන්ද? ඔන්න ඔතෙන්ද දාගත්ත හැටියේ අර ලැබෙන දීදාවත් ඉතින් සතිය සද්දා සති විරියගේ විරිය කියලා කියේ මොකද්ද මේක පුරුදු කරන්න ඕනේ කිව්වා ඒ ක්‍රියාව નિરાයාසයෙන් කරන කප්පයට ක්‍රියා කරන කප්පේලු මේක උපායෙන් දැන් අපි ආරම්භ කරන්නේ උත්සාහයෙන් ආරම්භ කරන්නේ. ඒක දැන් අපි යම් කෙනෙක් පුංචි කාලේ ඉඳලා අපි කියමු අර කුලි වෛද්‍ය එන්නා යන්දාරි කාලේ වෛද්‍ය එන්නා දැන් වයසයි නමුත් ඒ ගියව වේලාදී පිළිගොට්ටුවේ වයසක මිනිස්සු අල්ලි මුට්ට කරගන්නවා ඒ මොකද අර මුත්‍ය කරගාමු නිසාවෙන් නේද මුත්‍ය කරගන්න රක්කයක් තියෙන්නේ වෙන මොකද ඒ විදිහට කිව්වොත් පොල්හක් අදින්දි කියන්නේ නැහැ මුත්‍ය යා කරකගාව කියන්නේ ඔබේ ගාව කියන්නේ දැන්ව කූර දෙල්ල නවනෝ ඉතරේ දුක්ගාල එනවා අර මේ මේ බෝඩි ආපේකේ මිනිහ නිකන් ගෙදර ළඟින් යන කෙනෙක් නෑ යනවා කියන්නේ කිසිලා ඒ මොකද කාලත් ඉස්සේ කරන කරන කරන කරන ඒක කරන ශක්තිය ඉඳන් සෙට් වෙනවා හරි ගියේ මාත් තේරෙනවා මේ විවිය කියන්නේ ඔබට විවිය කියන්නේ දක්මිති කාල අවිද්‍යාවට කියන මේ විරෝධානේ කැලේදී හ්ම් අර කරගෙන කරගෙන කරගෙන කරගෙන ඒකෙන්ම සත්‍යයක් නැගිනවා ඒක ඒ සත්‍ය නැගිනකම් කරන්නේ පෙරුවාවේ පුළුවන් කාර්යෝ. ඒ කියන්නේ පෙරුවාවේ පුළුවන් කාර්යෝ. මේ පුලෝකාරකම් දිනේ දිනේ වෙනකොට ගෞරවයෙන් දවසක ඒ කුසලයට ඡයින්වලට පස්සේ දැන් නිරමුල්ල ඒ සැත්තේ සිටිවිලි වල් කරන් ඉඳ ඇරලා නිකන් ඉන්න පුළුවන් මත්තම කෙනෙක්ව ඒක ටිකක් සමාධියේ. බාවරි වුණා. ඇවිත් දෙදේ නියම බේත බුදුහාමුදුරන්ගෙන් බොහොම සුළුන් ලැබුණා. එනේ විද්‍යාපලි හරිපා. අපට මේ තරම් සිව්ව කියන්නේ මේ තරම් අඩකට කියන්නේ උන්වහන්සේ කන්ද අල්ල දුන්නා. ඉතින් දැන් මේ දිවි දැන් තව හදෝනේ කමකින් තමයි මේවා ඇදී සලකගෙන මේවා ප්‍රයෝජන ගන්න ඕනේ කියලා තමයි මේ උනන්දුව දක්වන්නේ. ඒකට ඒකේ ශ්‍රද්ධාව කියනවා. මේ ශ්‍රද්ධාවේ ක්‍රියාකාරී සත්‍යය තමයි අපි හොඳ වෙන්න ඕනේ කියලා විද්වානන් නරක වෙන දේ නවත්තන්නේ. හොඳ වෙන්න ඕනේ නැවෝ ගන්න ඕනේ කියලා හිතනවද? ගන්න ඕනේ කියලා හිතුවාගේ ගන්න ගන්න ගන්න යන්නවත් නෑ. අන්නේ වගේ හොඳ වෙන්න ඕනේ කියලා. ඊටවනම් නරක වෙන දේවල් නවත්තගෙන නවත්තගෙන මොනවද නරක වෙන්නේ? අර මල් කියු සිතිවිලි වල තියෙන පරස්පරය අර වැරදි පැත්ත ඒක දිහා බලන්නයි හැම වෙලෙම සිත දිහා බලන්නේ මොකද ඕක හැම වෙලෙම වරදතරේ බර වෙලා තියෙන්නේ ඒ ක්‍රම කොට අරයා සද්ධාවෙන් ගත්ත නිගමනය මෙතන ක්‍රියාත්මක වෙනවා නරක වෙන්නේ නැහැ නරක වෙන්නේ ඉඳ දෙන්නේ නැහැ නරක වෙන්නේ ඉඳ නොදෙන එකයි හොඳ වෙන්නේ කියන්නේ එතුම හොඳ වෙන්න ඕන හොඳ වෙන්න ඕන කීකේ ඔක්කොම ඉතියා ඕනේ කියලා hinaය වීතියා ගාඩියක් නැහැ හොඳ ධම්ම හොඳයි ධම්ම පිළිවෙත් කරනවා එමෙදක් එයා නරකයි මොකද දැන් ජීවත් අපේ කතා කරන්නේ හිතලත් යන. ඔන්න දැන් මේ අයගේ චිත්ත මට්ට අද අද මේ අය පෞද්ගලික සත්‍ය හැටියට ඕන දේශනා විග්‍රහයක යොදන්නේ. සාමාන්‍ය අයට අර අර උද සත්ව හොඳ මේ අය දැන් උගා මේකත් එක්ක රිංග රිංග දුවන අය මේ අයට ඊට වඩා සමාජ දැනට ප්‍රයෝජනය ගැනීමද මේක නෝන. ඒක නිසායි වුණු මේක හොරාගත්තේ ඉතින් අද නියමිත කොටස දැන් සම්පූර්ණයි එතකොට වේලාවත් සම්පූර්ණයි නමුත් ඔය කිව්ව නිදානේ ඕක මේ අදිට කියන සූත්‍රය ආරම්භ කරන නිදානේ කියපු සාරවත් කොටසයි ඔය කියන්නේ ඒ අදිටගේ එරු ලබන කුමාරයා අන්තිම දැන් ඉතින් යම් විපාකයක් තියෙනවනම් ඕන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. බාවරි බවුනා. ඉතින් ලෙඩේ ගැනයි මේ කතාව. එතකොට මේ බාවරි බවුනා මේ පිටවත්තම ක්‍රියා ක්‍රියා වෙන ආකාරයක් ඔහු අහු අහු ප්‍රශ්නේ. දෙකේම දෙන්නේ එක එක එක එක අයිතිවාසිකම්. බුදුහාමුදුරු උත්තර දුන්නා බාවරි බවුනාට මෙන්න මේ මේ මත්තමට මේ මේ මත්තමට එනකොට තමයි අර කියන කණි මණ්ඩල පැලෙන්නේ කියලා කිව්වා. බුදුන් එතකොට දැන් මාර්ගයේ ප්‍රශ්නේ මොකක්ද? මොකද බුදුහාමුදුරු ප්‍රඥාව පිළි නැත්තේ. ඉන්නේ බාවරි බවුනා ඔය කියන මත්තම ආපු හැටි අමුතේ බාවරි බවුනත් යන්න ඕනේ නෑ නිය දෙන්නයි බන්දී එකක් ඒක නිසා යම් කිසි කෙනෙකුට හැම දිවන දෙලාදී ඔය සම්බෝලක්කාමන් කියන්න ඕනේ නැහැ ඒක කවුද දෙදලා කියන්නේ ඉතරයි කොහොමද ඒ ගුරු දේශනා කාපන් අන්න මාළු කැලේකුත් තියෙනවා ඕය ගත්තක් කියන්න නම් බත් ටික බෙදා ගුණ නැතියේ හුස්ම හොඳ නම් පාද හොඳ නම් කෑ බාහුවක් තෝල් කන්නේ ඉතින් ඒක අපි කරයි ආ ආන්න ආ අපි යන එක. ඔව්. ඒ දෙනුනාමාවක අන්වාසේ මාම මේ කොහොමද මේක මේක සංජීව මේක අනුලෝකයෙන් මේක කාමික යනවා කියන අත මාලා. නෑ ඒ නේ මම කිව්වේ ඒ අය හදුවා වදනවා. ආ අපි ගෝරුම් ගෝරු. ආ හොඳයි. ඒකම අපි ගෝරුම් නෑ. සංයෝජනා නෙවෙයි. මේ සිතිවිල නරකයි බව බුදුදහම තුලින් පෙන්නවා යම් තැනකට බැඳීම තියෙන තැන නරකයි කියන්නේ. ඒකයි අර අපි කලින් කතා කරපු එකක් මේ මාත්‍යයක් කිව්වේ. හැම වෙලේම මේක නරකයි මේක නරකයි මේක නරකයි දැන් ළමයෙක් නක්. ඒ ළමයා දකින දකින ගාන මේක නරකයි මේක නරකයි කියලාට හරියන්නේ නැහැ. එක දවසක දැනගන්නවා මේ මෙයාගේ ප්‍රශ්න කියන්න. එදා ඉඳලා ඉන්නේ හොඳට රාසු කරන්නේ. එතකොට එන්නේ නරකයි. නරකේ නරකේ කියන්නේ යටා කියන්නේ නැහැ. ඕකවත් නරකේ. ඒක දැන් මෙතන කරන්න දෙන්නේ මොකද්ද? සතියේ සමාජ දෙවියන් දැක්කා. බැඳීම් ස්වરૂපය දැක්කන කොතන හරි ඉතිතේ. ජීවිතේ පිළිබඳව වෙන තියනවා දේ පිළිබඳව නානාදී. බැඳීම් අයියෙන් ඕක නිසා ඒක බැඳීමක් නැතුව හිතන්නේ. බැඳීම නැතුව හිතන්නේ කොහොමද? ජීවිතේ කොයි විදිහටද නිසා මට තීරණය කරන්න බෑ ජීවිතේ පවතින ගැන. ඒක නිසා ජීවිතේ සම්බන්ධන සියල්ලම ගැන තීරණයක් ගන්න බෑ. අර ජීවිතේ තියෙනකම් මම භාවිත කරනවා භාවිත්‍ය අවධානය දෙන්නලාද ඒ බුරුල දාපු හැටි අර දැන් දැන්නේ සංසාරකම බුරුල. මේක අත්හරිනවම ඒක මොනවද වටේ වෙන්නේ මොනවද හිතනකොට ඕනක් නැහැ මොකද මගේ නෙමෙයි යන්දන් වර කොහේ කොහේ ආදිසි පිට ටිකක් දැලමේ හොර කරන මොනවහරි කරන මේ දැනකින් තියාගෙන ඉන්නවා මං ගිය ජීවුන අල්පාරක් ගන්නවා මේක මේ ලෝකේ අයිතිවාසිකම්. මම යම් කිසි වස්ත්‍රයකින් සාවගානිකව මයලගේ තියාගන්න අවසරයක් අරගෙන මම තියා ඉන්නවා දැන් වී අරේ මේ කියන්නේ. නමුත් ඒ විනාඩියේ දහන ධර්මා මේ රටක් නඩුවක් දාන්න යෝ බෙදා ගාගත්තේ ඉන්නේ. අන්න ඒක කලින් අර අවස්ථාවේ විහිදලෝ කිව්ව එතනකොට ධර්ම කැදේ. ධර්ම හැම කිසි ඉල්ලක් ගැන ධර්ම කඩකට කොයි විදිහට යාම වේවිද? අවිද්‍යාව කියන එක නිකේ වෙනදාකින් අවිද්‍යාවයි ක්‍රියාත්මකයි අවිද්‍යාවේ ක්‍රියාත්මකයි මොන්නේ ක්‍රියාත්මකව දැන් අවිද්‍යාව කියන්නේ ක්‍රමය හරිනේ අවිද්‍යාව කියන්නේ හරි ක්‍රමයට නෙමෙයි ඔය කරන්නේ කියන එක. හ්ම්. ඒක අපි කරන බව එහෙම අපේ අර කියන බව වැරදි ක්‍රමයක් කියන බව දන්න. මොහොය කියන්නේ ඒ ඒකේ වැරදි ක්‍රමයක් තියෙන්න තිබා. ඒක කියන්නේ මොහ. ඉතින් මොහය නිසායි අර අවිද්‍යාව සංහිතාවද වෙලා අපි යන්නේ. අර අවිද්‍යාව එනින්ද පිළිච්ච ඇති දැන මොහයක් අමෝ නොපෙන්නද කියන්නේ එතන උදයි දින්නුනේ අද ඔන්න උත්තර ගණනාව ආරම්භේ ලා මේ ආට ජීවිතවලට තම තමන්ගේ ජීවිත තුලින් දැල්ලා තියෙනවා මේ නිය උපයෝජන ලැබුවොත් ප්‍රතිප්‍රයෝජන ලැබුවොත් ජීවිතේ සාරවත් කියනවා. ඒක නිසායි මේ තරම් උනන්දුවක් දක්වන්නේ උනන්දුවක් දක්වන්නේ මේ මේ විග්‍රහයෙන් දැනගන්න. ඉතින් ඒක නිසාම තමයි මම වරසාර සූත්‍රය ඇදලා එතම හොයන්නේ. මොකද මේ අයට මේ මේ වෙලාවට ගෝචර වෙන දේවල් සාමාන්‍ය දැන් ඔය සුළු කතන්දරයක් කියලා වෙලා ඔස්තිකොල්ල වැඩක් නැහැ. නම් කවුදා ඊළඟ බ්ලාක් කොටින් දැන්නේ නැහැ. මොකද දැන් ඒ වයින් මේ අයට ප්‍රයෝජන ගන්න පුළුවන් මට්ටමක මේ අය ඉන්නේ කියලා හිතපු නිසයි ඒක කරන්නේ. ඒක බොරුවක් නෙමෙයි ඇත්ත. මේ අය ගාව මේ පුලුවන්කාරකම තියෙනවා. මේ යටි සාම්පූර්ණීමේ අපි මහා පුණ්‍ය කර්මයක් කරන්නේ. නමුත් මේ පුණ්‍ය කර්මයේ ඉතාම සාරවත් කොට මේ අයට වෙන්නව මේ යහපත. සමකාගෙන ඊ කන්ව සතුට මෝදලේ පීඩියට පත් වෙනවා. මේ සියලුම ලෝක පාලන සාසන පාලන මේ ස්ථානයට සම්නිස්ථාන වලට අභාවයකට කරනවා ස්ථානවලට අදී සියලුම ජීවරා සමූහයට ඒ දින ඒකාන්තයෙන්ම ලැබෙන ඇති. ඒ දින ඒකාන්තයෙන් මේ දිව්‍ය රාජ සමූහය අනුමෝදන් වෙත්තා. ඒ නිසා